ඊළඟට ලක්මාලි මහත්මිය පෙරවන් සරණයි ස්වාමින් වහන්සේ මම ප්‍රශ්නය අහන්න ඉස්සෙල්ලා මම මම මේ සාකච්ඡාවේදී පැහැදිලි කරගන්න අවශ්‍ය තැන් දෙකක් තියෙනවා. ඒක ඇත්තටම එකක් පැහැදිලි කිරීමක් නෙමෙයි. ගිය සතියේ අප විසින් අහපු ප්‍රශ්නෙට ඔබ වහන්සේ උත්තර දුන්න අර අනවශ්‍ය ඒ කියන්නේ නුසුදුසු සාකච්ඡාවක් අවසානයේදී බුදු සරණයි කිව්වහම ඔබ වහන්සේ ඉතාමත් අනර්ග පිළිතුරක් ලබා දුන්නා. ඒ පිළිතුරට මට අද ඊටත් වඩා ඒක පැහැදිලි වුණා ඔබ වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පෙර භවයන්හි ඒ කියන්නේ මේ අපි මේ සියලු දෙනාම කොච්චර වැරදි කරත් අවසානයේදී නිවන් දකින්නවා කියන එක ඒක ඇත්තට ඒ කියන්නේ නිවන සිද්ධ වෙනවා ඒ කියන්නේ ඒ තරහා යනවා කියන එක අද මට තවත් ගොඩක් ඒක වැටහුණා ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පෙර භව කතා අහලා ඒ වගේම මොග්ගල්ලාන රහතන් වහන්සේත් දෙමව්පියන් මරපු කෙනෙක්නේ. ඉතින් ඒක නිසා මේ මහා කරුණාව කියන එක මේ වගේ ධර්මදේශනා තියලා ඇත්තටම ඒක කොච්චර කරුණාවක්ද කියන එක මට ගොඩක් අද අවබෝධ වුණා ස්වාමින් වහන්සේ. අනිත් ප්‍රශ්නේ තමයි මට ඒක පොඩක් තේරුම් කරගන්න ඕනේ ස්වාමින් වහන්ස අර ඔබ වහන්සේ කිව්වා විභව තණ්හාව කියලා අර කෑම ගැන වලට දීපු උත්තරේදී කිව්වා අර කාම තණ්හාව මේ කියන්නේ දැන් අර එක වේලක් ගන්නකොට ගොඩක් කනවා විභව එන්නේ විභව තණ්හාව පොඩක් ඒක විභව තණ්හාව කියලා හැඳින්නුවේ දැන් ඇත්තටම ප්‍රධාන වශයෙන් බරපතලම විභව තණ්හාව ඇති වෙන්නේ භවය සම්බන්ධව. ඒ කියන්නේ ආත්මයක් තියනවාය, ඒ ආත්මය මරණයෙන් අහෝසි වෙනවාය, එතනින් පස්සේ ආත්මයක් නැතය. ඒ නිසා අපට මේ ඉන්ද්‍රිය පිනවන්නට, සතුටු වෙන්නට, සුව විඳින්නට, ආස්වාදය ලබන්නට තියෙන මේ භවය පමණක්ය. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවේ මම උපරිම දේවල් භුක්ති විඳින්න ඕන ආයෙ මට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ කියන අදහස තමයි විභව තණ්හාව කියලා හඳුන්වන්නේ. එතකොට ඒක භවය සම්බන්ධව ওই විදිහට බරපතලව ඇති වෙනවා වගේම අපට මේ එදිනෙදා ලැබෙන ඉන්ද්‍රිය පිනවීම සම්බන්ධවත් ඔය මනෝභාවය යම් ප්‍රමාණයකට ඇති වෙන්න පුළුවන්. මේ අවස්ථාව විතරයි මට මේක පිනවන්නට අවස්ථාව ලැබෙන්නේ ආයෙ මට මේ අවස්ථාව නැති වෙනවා කියලා දැනෙච්ච ගමන් ඒ පුද්ගලයා සාමාන්‍ය තෘෂ්ණාවෙන් මේ ක්‍රියාත්මක වෙන එක උමතුයෙන් වගේ වැඩ කරන්න පටන් ගන්නවා මේකට උදාහරණ හැටියට මම පෙර අවස්ථාවල පැහැදිලි කරලා දුන්නා අපි හිතමු දැන් මත්පැන් බීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක් එයා කවර හෝ කාරණා නිසා මේක වැරදි කියලා එයාම තේරුම් අරගෙන තීරණය කරනවා මම ඊළඟ පොයේ දවසේ ඉඳලා මත්පැන් නවත්තන. දැන් ඇයිද ඊළඟ පොයේ දක්වා මේක කල් තියන්නේ? ඕනනම් තීරණය කරගන්න පුළුවන් අද ඉඳන් මම මේක නවත්තනවා කියලා. ඒතර ඊළඟ පොය කියන්නේ දැන් තාම මොහුගේ ඇතුලේ මේ ගැන කැමැත්ත අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා තමයි ඊළඟ පොය කියලා ටිකක් ඈත දවසක් යොදා ගන්න. යම්කිසි සම්දිස්ථාන. දැන් ඊළඟ පෝය කියන තෙක් එයාට මොකක් වෙයිද? දැන් ඔහුගේ මනස වැඩ කරන්න ගන්නවා. දැන් ලබන පෝයෙන් පස්සේ මට මේක අහිමි වෙනවා. ඒ අහිමි වෙනොයි කියලා ඇති කරන කම්පණය විසින් ඔහුගේ තෘෂ්ණාව වඩා තීව්‍ර කරනවා. කාමච්ඡන්ද. ඒතරේ තීව්‍ර කරාට පස්සේ එතනින් එහාට තියෙන දීම වර්ගද එතකොට හැම එකක්ම ගණන්ලා පැත්ත වැටෙනකන් බොණ්ඩ පෙළඹෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒතකොට දැන් වෙනදා බොන්නේ සතුටට හරි දුකට හරි ආස්වාදයට හරි මොකක් හරි යා පනවා ගත්තු යම්කිසි සීමිත කාරණයක්. දැන් ඒ කාරණා එකක්වත් අදාළ නැහැ. දැන් බීලා සිහි කල්පනාවෙන් ඉන්න මට්ටමකුත් නැහැ. පැත්ත වැටෙනකම් බොන්නේ මොකටද? දැන් එකම ඉලක්කය මට අහවල් දවසෙන් පස්සේ මේක නැති වෙනවා. අන්න ඒ ඇති වෙන්නේ තර විභව තණ්හාවෙම ස්වභාවය. එතකොට ඒක භවය සම්බන්ධව ඇති වෙනකොට වඩා බරපතලයි. ඒතර භව කතාවක් නැති වුණත් මේ මේ මොහොතේ මට මේක මෙතනින් පස්සේ අහිමි වෙනවා. අහිමිවීම පිළිබඳ ඇතිවෙන කම්පණය තුළින් අපේ කාමච්ඡන්දය අවුලුවන ගතිය තමයි විභව තණ්හාවේ ස්වභාවය. එතකොට කාමච්ඡන්දය තණ්හාවම තමයි. තණ්හාව අවුස්සනවා, අවුලුවනවා, උත්තේජනය කරනවා, නිකන් නිනව නැති මට්ටමකට, උමතුවක් වගේ මට්ටමකටපත් කරනවා. අර විභව, ඒ කියන්නේ නැවත මේක ලැබෙන්නේ නැහැ කියන ප්‍රශ්නාවත. එතකොට ඔතනදී දැන් අර ආහාරයෙන් දැන් දුතාංගයක් හෝ එහෙම නැත්නම් අද මම ආහාර ගැනීම මේ එක වේලකට සීමා කරනවා කියන තැනකට ආවෙන් පස්සේ එයාට කෑම කන අවස්ථාවේ තමයි අර විභව තණ්හා මතුවෙන්නේ. මට ආයේ දැන් කන්න හම් වෙන්නේ නිසා මේ වෙලාවේ පුළුවන් තරම් කන්නවා. ඒතකොට බඩට නොදෙන තරමට කන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අනික් අතට අර මේක ඒ සිල් සමාදන් වෙලා හිටපු කාලේ අවසන් අසිල් පවාරණය කරාට පස්සේ ආය කාමච්ඡන්දේ මතුවෙනවා අර අහිමි වෙච්ච කොටස යලි භුක්ති විඳීමේ කැමැත්තක් හැටියට මේ ටික මට අහිමි වුණා දැන් මට අවස්ථාව තියෙනවා දැන් පුළුවන් තරම් භුක්ති විඳින්න. ඒතොර ඒ කාමච්ඡන්දේ බලවත් වෙනවා. අර මේ තමන්ට මෙතෙක් වෙලා අහිමි වීම හේතු කොටගෙන මේ විදිහට එකම තෘෂ්ණාව එක එක තන විවිධ ස්වරූපෙන් මතුවේ. ඒ නිසා එතන විභව තණ්හා කියලා අදහස් කළේ අර විදිහට නැවත මට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා ඇති ඇති වෙන හැඟීමත් එක්කලා ඇති කරන කම්පණය විසින් අපි අසීමාන්තිකව ඒකට පොළඹවන ගතිය. පැහැදිලි ස්වාමීන් වහන්සේ.